සාන්තව මේ සමවත් කවි මාලාවන්ට සවන් දෙමින් මේ තුලින් නැගෙන්නා වූ ධම්මාර්ථය වටහාගෙන මේ ලෝකයේ තිබෙන්නා වූ අතිලක්ෂණ අවබෝධ කරගෙන නිසාරවන්නා ලෝකයේ කෙරෙහි හිතත්තරීමෙන් වැල්මින් විදීමෙන් ලබන්නා වූ සාන්ත පද නම් වූ නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා ඒ චිත්ත ප්‍රබෝධයෙන් ප්‍රසාදයෙන් නිත්ව මේ පුහුණු කරන්නා ප්‍රගුණ කරන්නා මේ ගුණෙන් ආර්ය සමවත් ලබා ගැනීමට ආර්ය ධානලාභී ගුණේ ලබා ගැනීමට හේතු වාසනා වේවා කියන සාන්තිය සබාගෙන සංවරව නිහඬව සවන් දීගෙන ඉන්නේ වැන්දා මුනි දුනි වැන්දා අපමණ මහා ගුණ කඳ වැන්දා වැන්දා මුනි දුනි වැන්දා ධම් ගුණ අපමණ ලෙස ගුණ කඳ බන්දා වැන්දා සමිඳුනි වැන්දා සංග ගුණ අපමණ යහපත සිත බන්දා වැන්දා සමිඳුනි වැන්දා තෙරුවන අපමණ සිත වෙත සිත බැන්දා ගුණ කඳ නගමින ධම්මග සරණින අපි සමිඳුනි ගුණ මග ඉනවා ගුණ කඳ දරමින ධම්පද දැනගෙන අපි සමිඳුනි ධම් සකසනවා ගුණ නැන වඩමින ධම්මග ගනිමින සමිඳුනි අප සංග ගුණ තනවා ගුණ බල වඩමින එමි බුදු සසුනෙන සංග ගුණ කඳ වෙත නැමි එනවා බුදු බව පතාගෙන අපමණ සසරේ ඉඳ වැඩු පාරමී ගුණ බල කඳ සියලු බැඳ නැගු ජය කෙහෙලි ලෙස අරිහත් සුවයේ මැද බුදු ගුණ ලැබුවේ සවුනේදත් නුවණ තෙද අපමණ ගුණ බලෙනි මහසත සිත දුන්නේ අපමණ නැන බලෙනි සත දුක දුරලන්නේ අපමණ දම් රසිනී සත සුව කර දුන්නේ අපමණ සුවවතිනී සත නිවනට ගන්නේ කරුණා අමාපිඩවන් බුදු සමිඳු දනා උදනිමි මහා අමරස දම්පියේ කුමිනා දම් අමමැනි ගුණ කඳ සිත වෙතට ගෙනා උදනිමි බුදු රජාණනි දම් සුවය දනා තුන්ලෝ සතට ගුණ කඳ මතු කරගන්නේ දුන් එමදම් පදය ආසිරි සමගින්නේ සනසුම දෙවනු ඇත හදගිනි නිවමින්නේ දම් රස පෙවෙන විට නිවනම දෙතිමින්න ලෝ සත මුලාවක වැටි වැටි දුවන්නේ මෝහය නිසා සත දුක් ගිනි තපින්නේ මෝහය නිසයි දුක් කඳේ මුල පුරන්නේ මෝහය සිඳින මග දුන් මුනි රජුන්නේ අපමණ ගුණය සිහි කරගෙන හද නිමලා වැඳුනේ මිසමිඳුනේ ධම් රසයට මිකාලා මහා ගුණ කඳ වඩන ධම් රජයට නැගීලා අද සිත සුවය ලැබෙමි සිසිලත නැමීලා සත්මගේ සම්බුදු රජිඳුන් දුන්නා සත්මගේ සිහි කරගෙන එහි වන්නා සත්ගුණ කඳ වෙත සැමනවෙමින්නා සත්ගුණයට අප සමිඳුනි එන්නා ගුණය වෙතට යන්තම් මුත් නැමුනේ සතට ලැබෙයි අපාමන ගුණ සෙවනේ එබඳු ගුණේ මතු කල දෙති නිවනේ සමිඳු ගුණේ අපාමන සිත දෙවුනේ කරුණා බැති සිත සෑම වෙත දුන්නා කරුණානන කඳ ලොවට ගලන්නා කරුණාසිසිලස සතද ලබන්නා කරුණාසාසන ගුණය වැඩින්නා බුදු ගුණ කඳ සිහි කළ විට සතහට විස කඳ දුරු වෙති නැත ගොර සසරත ඇසුනත් බන පද සවනත යොමු කොට දහමක් ඒති බුදු ධම්මග දකින්නට සමිඳු වැඩියේ ලෙස හද සැනසීවා සමිඳුට සුදු මල් අසුන නැගීවා සමිඳුගේ රුව මහා ගුණෙනිම වේවා සමිඳුන් හද මැදුරටම වඩීවා මහා සංඝ පෙළ ගුණ රුව කිනි මැවිනා විලසට අදිටන් කරනෙමි ඉතිනා හද තුල සුදු මහා නිලුමන් මැවුනා මහා සංඝ පෙළටම අසුනන් පිදුනා හද බුදු මැදුරෙහි මුනි වැඩ ඉන්නේ අප සෑම බෝ රජ පුරයක වන්නේ ජය සිරි බෝ සේවනේහි අප ඉන්නේ සැනසුම් රැකවරණය කීලා බන්නේ කොපාමන දුර සිටියත් ගතියෙන්ගෙන ළඟය උතුම් බුදු රජින්දුනි අප දැන එබඳු ගුණෙන් බුදු සසුනේහි නිසිතන සවෝම තබමි සමවත් මහා ගුණගෙන සමත සිත වේවා සම බුදු මග සිටීවා ගුණය මතු වේවා මුනිදු ගුණ ආසිරි ලැබීවා බුදු රජින්දුන් දැන දුන් ගුණ සෙවනා සැමටම සිසිලකි නැන ගුණ වැඩිනා දරුවනි තම තම වෙත හිත හොඳිනා යොමු කළේ මන තම ගති ගුණ සෙවුනා අනුන් විවේචනයට බැස නොමගෙන තමන්ගේ අඩු සෙව්වොත් ගුණවත දැන උතුම් මේ මග ගත හැක ගුණ සිතකිනේ දෙසුම් මෙසේ දුනි මුනි රජ එම දින සෑම දින උතුම් ගුණ කඳ වෙත නැමේවා සෑමතම තමන් ගැන තතු සිහි නැගීවා තම හිත ගත තිබෙන අයුරුද පිනේවා හොඳ සහ නරක තම තම ළඟ දකීවා සරමින් යන සියලු කටයුතු වල ඉඳලා කරවන කරපු සෑම වැඩ කටයුතු දැකලා මම මේ කරනදී මොන හොඳ වේද කියලා සිහි කළ යුතුය තම තතු තමනම හොයලා කවුරුත් මොනවා කීවත් තම හිත නැමින තැනකට තමයි යන්නේ හිත සහවදන මතු කර නගන විට ඉදෙසට නැමී සිටිනේ ගති ඇත සිතක සිහි කල යුතු තතු මෙදින තමන් හිත හඳුනන සිහියගෙන එම තන දැන බැලිය යුතු තම ගැන සමන් වෙත පිලිසරණ සොයමින දුගාතියට යන්නේ මග කවුද සලසන්නේ තම හිතම වන්නේ දුසිරිතට යොමු වෙද එතන්නේ සමහිත වෙතට හොඳ යයි දුසිරිත ගන්නා අය වැඩ කරයි හඬ දෙයි එම තනවන්නා දුසිරිත අගය කළහොත් මොනේ ලෙසකින්නා කීවත් දුසිරිතේ පාපෙට මග ඉන්නා හොඳ සහ නරක තෝරා බීරා ගන්නේ මොලයක් තිබෙනවා මිනිසට දැනගන්න ඒ ටික නොම සොයා මග හැර ඉඳිමින්න ලෝ සත විවේචන කරනවා අනුනුන්නේ අනුනගේ වැරදි කිය කිය කාලය ගෙවලා බලනිමු උනේ මොනවද තම හට කියලා ඇතිවන දූස විස ගති හදවත දවලා තම වෙත විනගිනේ එම මග එම සකලා ලෝකය හදන්නට අනුනගේ තතු හෙව්වා හරි හරි කිය කියා එම මග තැත නෙව්වා කාටද හැකි උනේ සදනට තම දෙව්වා අනුනුන් හැදුම් නැත තම හිත විස දැව්වා හැදිනා කිනෙකුට මුනි පිය රජින්දුන් දෙසුදම් කඳ ඇත දැනගන්නේ අපමණ සිසිලති දිය දහරක් මෙන් ඊදම් කඳ ලොව බබලන්නේ කැමැති කෙනෙකු වෙත මිදෙනට අඩු නැති ධම්මග සිසිලස ලොවවන්නේ කවුරු කියන්නේද කවුරු හදන්නේද හැකි අයටයි සදාහම් වන්නේ අනුනට හදාගෙන ඉන්නට හිතවන්නේ මේ භවයේ ගමනේ පුරු පුරුදුද එයවන්නේ සමනගේ වැරදි නොසෝයන සත දඟලන්නේ අනිකා හදන්තයි නිතරම තතනන්නේ සමනගේ වාසියට හරි මගේ එය කියලා සත හිතනවා මිස දිටු අඳුරට වැසීලා කොහොමද වැරදි තැන ලෝකෙට හිත බැඳලා සිටි අය හොයන්නේ හරි මග මෙය කියලා ලෝකෙට බැඳී බැඳී ඒ ඒ තැන සතු මට හොඳ මට හොඳ සත කියති තම හිතගත් තැන හරි මග යයිගෙන ලෝක අඳුරේ ලෝ සත බැඳෙති ඒ තැන වෙතගෙන ආවැඩු සෑම අය හරි අය හරි පිරිසය කියති මොනවා කිවත් සත දහමින් පිටනම් අඳුරු ගුහා ලොවකම වැඩිති මගේ අදහස මෙයයි එය හරි ලෙස පෙනුණා සමහිතගත් දෙයයි ඒ හරි ලෙස කියුණා ලෝ පැවතුමට බැඳී හිත ඔය ලෙස කිරුණා මොනවද ලෝකේ හොඳ දේ නොම එම හිතුණා අපමණ සසරේ හොඳ හොඳ තැන් හොයා ඉත හිත බැඳගත්තු තැන හොඳ යයි පෙනී යත ඒ හොඳ හොයන්නට ලොව පොරේ කකා යත තම හිතව තුන් යයි පිරිසක් ඇදී ගත හොඳ යයි නෙක විලස ලෝකෙම හොයන සත කවදද ලැබුවේ හොඳ දේවල් කිසිම අත මේ තන මහා ජයයි ලැබුණොත් හොඳම වෙත මේ ටික කී දෙනෙක් කීවද ලොවේහි අත ලෝකය හදන්නට නික නික ලෙස දඟලා මේ තැනක් ಜಾති කුල ගොත් මේ ජය කියලා අපේ මේ පිරිස හිටියොත් ලොකුවට මිකාලා අපාට ජය කියයි ඒ ඒ තැන බැඳිලා ලැබුණොත් Taman අදහස ජය අරගන්නේ හිසේ මල් පිපුන ලෙස හිතනවා හිනෙහින්නේ සතුටෙන් උතුරමින් එම තැන ගයමින්නේ ලෝ සත කියනවා මට හරි කියමින්නේ මේ ලෝ සතත හරි ගිය බව කියන තැන කොපමණ වීද අපි හරියයි ඒ බඳු තැන හරි ගොස් ඇතේ කාටද දැන් බැලුවේ මැනේ කිව් සත ඇත්ද මල මිනිවත් කෙබඳු තැන මගේ වැඩ සියල්ලම අද ජයගෙන ඉන්නේ මට අඩු නොමැත කිසිවක් සත කියවන්නේ සතුටෙන් උදම් වී ජය පැන් පෙවමින්නේ කොපමණ ලොව සිටී දෝ එම සතවැන්නේ මහරජකම මට ලැබුණා අද දින සමහර රජවරු පවසා තිබේ මහා සිටුකම මට ලැබුණා රජයක සමහරු සිටු තන තුරක හිබී මේ මහා පාලනේ ලැබුණා මට අද සමහරු උත්දාම වෙම ඉබේ හඬ දෙයොල්වර සන්දි කියවයි බලමු කොහිද එම සියලු සබේ පෙර කල පටන් අද වනතුරු එබඳු තැනා නද දෙයි ජය හඬක් අපහට ලැබුණා දනා මේ කිව් සැවම අද මොන තැන ඇතිද කෙනා හොයලා බලමු ලැබූ ජය මොනේ අයට උනා හිනහි උඩ පැනලා ජය සකගෙන පිම්බා මට මා ජය කියා අරගෙන හිස පුම්බා හිටියයේ සියක් වසරක් ලොවේ ගෙන හම්බා කෙරුවද ඉන්නවද බලනිමු ගුණ තම්බා මම මේ වගේ කෙනෙකි කිය කිය කල් යවෙලා අවුරුදු 60ක් පැන්නයි කියමුකෝ ඉඳලා මොනවද උනේ ගතු තතු මොන ලෙස කියලා හිටියත් ලැබී ඇත් දෝ ජීවිත එකලා මට ලොකු තැනයි කිය කිය අද සත ඉන්නේ පපුවේ අමාරුව අතපය කොර දෙන්නේ උදයේ උඩ පැනලා හවසට නිදි යන්නේ ඊළඟ උදේ කොර කෙනෙකුන් වී ඉන්නේ මේ වගේ තැනක මේ ලෝ සත කුම කෙරුවේ ලැබුණද හිතූ දේ හිතු හැටියට සරුවේ බලමින් ලෝකේගෙන යන්නට වෙර දරුවේ කාටද හැකි උනේ රජකම්ගෙන සරුවේ පන ඇද ඇදා ඇඳ මත්තක කය හොවලා කෙනෙකුට ලෙඩ ගොඩකි කය පන නැති කරලා තව එකෙක් විකල් වී එක එක වැඩ කරලා යනවා සිහි නැතුව මේ සත හැටි මෙකලා ලෙඩවි ඇඳක හෝ නාදින මුත් එනවා දිවිගෙන යන්ට බැරි මග තවේ කෙකු වෙනවා මොන ලොකු කම් කිවත් දිවියනියත වෙනවා සිසි ලෙස පැවතිනා කය කිසි නොම වෙනවා අට්ටාලයක් අටවාගෙන කැඩෙන තුරා උඩ පනිනවා මිනිේ මත සිටිනායුරා මේ කය වැට කඩොලු බැඳගෙන මැටිද පුරා හැදුගේ කබල වාගෙන අද සිත මූසරා ගේකට බඳින්නට වැල් පුරුකද ගන්නේ එක එක ලීයගෙන ඒමි අතලන්නේ බැඳලා වැල් පොටෙන් එම සැකිලිද ගන්නේ මැටි යන අනායේ වැසිනට ගසවන්නේ අරගෙන සෙවිල්ලා පොල්ලතු කැබලි තනා හදලා පොඩි ගෙයක් ඇතුළට එසැම උනා බලමුකෝ මේ වාගේ ඇති පොඩි පැලක තනා ඇති ලෙස නේද මේ සැම කයේ පිහිටු මෙනා වට ඇට සැකිල්ලක් නහරින්ගෙන බැඳුනා මැටි පිඩු විලස මස් පිඩු කය වට තැබුණා අරගෙන සම්පතක් ඒ වට කර වැසුණා ගේ පොඩ්ඩක් වගේ මැටි තලයෙන් සැදීනා කටු මැටි පැලක හුණු ගා ඇති ලෙස මින්න මේ කය හැඩ කරයි පිටතින් ඔපයෙන්න ඒගේ බොහෝ කල් නැහැනව පවතින්න දිරකඩ වෙනවා බලමින් සිටියදී මෙන්න මේ කය එවන් පොඩි පැල ලෙස හදා තිබේ පොඩි දේ වෙනස් වුණොත් එය කැඩී තිබේ වැරෙන විටක කටු මැටි ලෙස ගැටී තිබේ බිඳිලා දිරකඩක් වී යයි ඔහි තිබේ මේ වගේ දෙයක් අරගෙන වටිනවා කියලා මා රජකම මේ මට අද ලැබුණයි කියලා උඩ පැන්නාට ලැබුණද සැනසුම කියලා හොයලා බැලිය යුතු වෙයි මේ තතු දැකලා වසර 100ක් මා මේ ලොවේ ඉන්නෙමි කෙනෙක් හිතාගෙන හිතමින්නේ හිටිය හොතින් හැකි වෙනවද ඉන්නට කවුරුද ඒ ටික කර දුන්නේ මොන තැන විදැදුරු හිටියත් රකින්නට මොන ඖෂධ මුත් ගෙන දෙන්නේ කවුරුද සිය වාසරක් මේ ගිවැනි කය රකින්නට හැකි ලොව ඉන්නේ මේ කය දිවි රා දින දින වැහැරි යතේ වැහැරුම නවත්වන සමතෙක් ලොවේහි නැති වැරෙන කයට ගැසු මැටි ලෙස සියලු අතේ සත දඟලනවා හදනෙට කය හැඩය වෙති හැඩ කර කරා එක එක විලසට තනලා බැලුවත් අන්තිමේ වැහැරුණි සැම සකලා ලොව මොන පෙනුම දුන්නත් කාලය ගෙවලා වැහැරුණ කයක් වෙනවනේ සෑම කය එකලා කය වැහැරිලා එතනින් අවතිනුද නැත වැහැරුණ කයි සෑම බලගති දුරුව යත කය වැහැරිලා නැකිටින්ටද බැරිව යත අන්තිම මොහොතේ මරණය නම් උරුම වෙත මරණයට යොමු වන මිලෝ සත ගැන සීකර බලනෙමු කුමවන්නේ මැරෙන දවස තම හට නැති විලසයි ලෝසත ලෝකෙට පොරකන්නේ කවුද මෙවන් ලොව නොමැරි සිටින ලෙස හැදුවට ඒ ටික කරගන්නේ සමලෝ සතේතම මරණය උරුමයි ජීවිත මරණෙනි කෙවන්නේ අන්තිම මොහොත එනදා සිහි කරනු මැන ඉන්නට හැදුවාට මේ කය සමගගෙන මොනගේ දොරේ ඇතත් හැදුවත් හොඳටගෙන කවුද ඉන්නේ සදාහට එම හදපු තැන නොහිතයි මැරෙන බව වැහැරෙන බව සකලා දඟලයි ඉන්ට ලෙස මෝහෙන් හිත වටලා කවුරුද ජය ගන්නේ හරි බව තිර කරලා හරි කිය කියා ජය පැන්වී වත හිතලා සත වැහැරෙනවා මැරෙනවා යම් දින එකලා ලෝකෙම අල්ලන්ට හැදුවට හිත ගන්න මේ දේ මගේ කිවත් හිතගෙන බැඳෙමින්නේ මොන සක්කරයා මුත් ඉන්නට හැදූ තැන්න හැකි වී ඇත්ද මෙය සිහි කර බලවන්න බැඳුනක් ලොවට අද මට ජය කියන හිත වැදගත් දෙයක් ලැබූ කෙසිවෙක් මෙලොව නැත ලැබුණා කිය කියා උදම වූ විලස හිත ලැබුවා පමනි හිටි සමතෙක් ලොවේහි නැත ඉපදී සියලු දේ වෙත හිත බැඳ ඉන්නේ ලෝකය රකින්නට මහ ලොකු පොර ගන්නේ තම අදහසට ජය හොය හොය දඟලන්නේ කවුරුද ජය ගත්තේ මෙය සිහි කරවන්නේ මට මහා ජයයි කිව් අය වයසට ඇදිලා හැරමිටි අගක්ගෙන වෙවුලා යති කාලා හැදුවද කය ජයත කන්දෙත ගෙන දෙවලා ඇසුවොත් කියාවිද ඔහු ඔහු ඔහු කියලා බල පෙන්නලා වට පිට අය මැඩ ගන්නේ දඟලා උදම් වූ අය වෙත එලෙසින්නේ ආවොත් නිබඳු වැහැරුම හැර මිති ගන්න දැන් බල කොහෙද ඇහුවොත් කුම පවසන්න ලොකුකම් හිතටගෙන මහා බල මට කීවා හැර මිති ගගා වෙවුලන කය අද වූවා හෝ හිතු දෙයක් ලැබුණද හිතු ලෙස ඒවා වැරෙන හිතක් තිබුණද වෙන්නට බාවා මොනවා බලාගෙන හිටියත් හොඳමගෙන හොඳ දේ වෙන්ට හිතනවා හැම හැමම තැන වෙන්නේ නරකයයි සම්මත දෙයමගින බෑ බෑ කිවත් නැහැ එනම් ලැබෙන තැන වයසයි වැරුමයි සෑම අයටම එනවා කොපමණ කල්ද හත හොඳ යයි පවසනවා දුක්ගිනි කකා එම කාලය ගෙවවනවා ආසාරහනි මායාවට රැවටෙනවා අපහට ජයයි කිය කිය මේ කය රැගෙන ඉන්නා මොහොතේ බැලුවත් අසහන වෙතිනේ අපමණ අසහනෙන් පෙලී පෙලී දුක විඳින සතුනං නොම පෙනෙයි මායාවකි වැසුන සුන්දර ලොවක් හිත තුලගෙන මවා ඇත ඒ ටික බලාගෙන පුරසාරමේ යත ඒ තන මුලාවට හැම දුක වැසී යත දුක දැනගන්න නැන නුවණක් නැගී නැත පව් ගති නිසා ඒ හැම විස කඳ වැසීලා මෝහෙන් බදාගෙන ලෝකෙම හොඳ හොයලා කොපමණ කලක සිට ආවත් ලොව බදලා ඌදේ බලා නැත හේව් සැමටම මෙකලා අපමණ සසර සිට භව ගමනකි එන්නේ සම භවයකම මොන මොනවද හොයවන්නේ මම මගේ හද හදාන භවයක ඉන්නේ භවයෙන් භවය යන භව නොදැනද දන්නේ ඉපදුන කෙනා භවයක මේ පාමන ඉන්නා කෙනෙකුයි කිව හැකිද වසරින් ගනිමින්නා ඉන්නට හැකිය අතරදී තව වෙනසෙන්නා තිර බව ලබන සත කිසි තැන නොමවන්නා මිනිසෙක් කියා අත් බැවගෙන උපදින්නේ වසරින් කීයක්ද අත් බැව ගෙවවන්නේ ඒකෙන් බෙදා බැලුවොත් කල මෙලෙසින්නේ දුක විඳ විඳා ආකල අඩකට යන්නේ සැපයයි හොයාගෙන රස තැන් විඳ ඉඳලා බැලුවත් බලුගේ මත් කටුලෙව් ලෙස එකලා සැපයක් රැඳී නැත මේ ඇති ඇති කියලා වින්දා මදි වුණා කියනවා තව හොයලා ලසන රූප හොය හොය ඇහැ විත දෙන්නේ ඇති අයි කියනවද දැන් ඇස හිතවන්නේ තව තව හැඩ වැඩ ඇති දේ හොය හොය යන්නේ මුණහඩ අරන්දෝ ඇස සතුටට ඉන්නේ ඇස විත හැඩය අරගෙන ගෙව ගෙවා යති මතු හොය හොයා ආසාවට බැඳී ඇති මොනවද ලැබෙන්නේ තිරලෙස එසේ පැති ඇතිවන හැඩක් ඇස කිසි විට ගෙනා නැති මිහිරක් හොය හොයා කන විතගෙන දිනවා ගතා ගෙවුනා කිසි ඉතිරිය නොම වෙනවා මතුවට හොය හොයා ආසාපස යනවා අපමණ සසර සිට මේ ටික කරවනවා දිව වෙත නොඑක රස හොය හොයගෙන දින්නේ වින්දා කෙලවරයි මතු හිත තබවන්නේ යලි යලි දෙන්ට කිය කිය දිව රස ගන්නේ ගත් කිසි රසක් නැහැ තිර ලෙස දිවේ වන්නේ පහසක් හොයාගෙන කය වෙත ඇද ගන්නේ වින්දට ඇතැයි නැහැ ඒ ටික රැඳී ඉන්නේ යලි යලි හොයන්නට ගන්නට හිතවන්නේ අපවන සසර ටික එයමනේ කර එන්නේ විඳිනට ගොසින් මතු මතුවට බලා ඇත මතුවට විඳින හිතගත ගැන සිටේත ඒ ටික වැඩි වැඩි මතු මතු හොයා යත කිසි වෙන දිනක් මේ භවයේදී ලබා නැත අපාමන භවයක සෑම දින ආවා මදි මදි යයි තව හොය හොය කෑවා කන කන දී රස කෙලවර වූවා මතු හොයේ හොය ඉදිරියටම ආවා ඇසද කනද නාසය දිව කය යන පසඟ දිරන විට වැහැරෙන එම දින මෙකය වැඩක් නැත මතු මතු හොයවන හොඳට තිබෙන ඉඳුරන් වෙත හිතගෙන කවදද මේ ඇස යලි දුපෙනින්නේ කවදද මේ කන හොඳට ඇසෙන්නේ කවදද මේ දිව රසය ලබන්නේ කවදද මේ කය පහස උරන්නේ බැරිනම් මොන ලෙස මුත් සකසාගෙන ගමන දිගට යා යුතු රස හොයමිනේ මෙලෙස හිතාගෙන දින දින ගෙවමින මරණේ දවසේ යලි හදනවා මෙම කුණ හදන කුඩා කල වැහැරිලා විලසේ දුකම විඳි උඩු කුරු එම දවසේ වැරියන්ට පෙර තරුණ උපහාසේ දාහගින්න මැද විඳ විඳ එදේසේ යන යන සෑම කය පසු වැහැරෙනවා වැහැරෙන දුක් සෑම විටම විඳිනවා කොතරම් දුක මුත් මුවහ කෙරෙනවා ආසා බැම්මට බැඳිලා සිටිනවා සොය සොය තව ඉදිරිය වෙත යනවා සැපවත් නත් බැව් වෙත හිත තනවා ලැබුවත් මොන බව ලොව වෙත එනවා වැරුම මරණය භවයක විනවා වැරුම් නැති භවයක් ලොව කිසි නැත මරණ වෙතටපත් නොමවන බව නැත භවයේ උපන්නොත් මේ ටික හිමි වෙත යලිදු හොයා යති ලෝසත එම අත අපමණ දුක් විඳ විඳ කොහි යන්නේ ලැබෙන රසය වෙත හිත කිතබන්නේ ඇතිවන දවසක් කිසිදු නොවන්නේ මායාවට සත අසුව සිටින්නේ ලෝක බැම්මේ බැඳීලා හිත තබති ලෝකේ හොයන සත ලෝකෙට බැඳෙති ලෝකේ තරංග කර කර පොර කවති ලෝකේට ජය හොය හොය සත ඇදෙති ಜಾති ભેද කුල ભેදද කරගෙන ලෝකේ ජයක් හොයනවා හිත බැඳගෙන අනත කලක් මෙම සසරෙහි එන දින ඕක කළා අමතකමය සෑමතන කාටද මේ ටික ජයගෙන දුන්නේ කවුරුද ජයගෙන ලොව අද ඉන්නේ කෙනෙකු පරාජය කර සතුටින්නේ ජය මට ජය මට උඩඟු කෙරෙන්නේ පරදා අනිකේ කුහට ගිනි දෙවලා දුක දුන් විට මහා පව් කඳ පිරීලා ඔහුගේ වහල් භවයකට යලි නැගිලා භවයේ ගමන සැකසෙයි පව වැඩිලා නම්බුවගෙන සතහට ගරහනවා ගැරහුම් පාපෙට පවම වැඩෙනවා මේ කය බිඳී යන දිනයම එනවා පාප විසර ගති එහි මතු වෙනවා මතුවේ ඇවිත් බලු සහ තව සත වෙති නිගරු කරපු අය ගෙම නිවසට යති වැරි වැටෙන තුරු ඔවුනගේ ගුටි කති ආක දමන ඉඳුලක්ගෙන බුදවති මේ වාගේ පව් කඳ ලොවගෙන යන්නේ පාපේ විපාකෙට මිසත බැඳින්නේ අපමණ දුක් ගිනි විඳම ඇදෙන්නේ එදා නොමැත කල පවතිහි එන්නේ මෙබඳු පවක් කෙරුවට පල වශයෙන් බලුවේ උපන්නේමි මම අද යනුවෙන්නේ හිතන නුවණ නැත බලු හට කිසි දින විඳිති දුකත් තව යයි රස හොයමින ලෝකේ රසය පසු පස සත යනවා මිරිඟු විලස සුවයම පෙන්වනවා අල්ලන ගතිගෙන බැලුවත් තනවා අසුනොම වෙයි එම සුවගෙවි යනවා බැඳි බැඳි ලෝකෙට තව ගිනි දෙව්තන වසර කීය ගියා දුමෙම විලසින කෝටි සතද සහසක් වැඩි විලසින අපා දුකට යති මහ දුක් විඳිමින වසරින් 12ක් 15 ඉඳලා මැරෙන බවක් නොම දැක සත එකලා කරති පාප ගිනි සත වෙත දෙවලා ලබති කපක් විඳිනට දුක හදලා මෝහේ නිසා නැහැ තතු වැටෙන්නේ පාපේ ජයක් ලෙසම නෙමෙහි තන්නේ පාපේ බැඳින සත ලොවට දුවන්නේ දෝෂ සිතින්නේ පව් මුලට බහින්නේ හිතුවේ හිතක් මුත් පාපෙට බර වෙති කියන වදන් පාපෙම මතු කරවති කරන සියලු වැඩ පාපය කරගති ගමන දුගති වෙත නිතතින් ඇද යති මිනිසත් භවයක් ලැබුවොත් ඒකාතින ඒක ගෙවෙයි වැඩ නොමගෙන එලෙසින කරපු මහා පව් කඳ එහි ගෙවවන කෝටි වසර මදි වෙයි මහා දුක කන ප්‍රේත භවයේගෙන සමහරු යන්නේ ප්‍රේත විලස වැඩ කළ මිනිසුන්නේ ප්‍රේත ගතිය හරි හොඳට හිතන්නේ ප්‍රේත ගතිය නැහැ හොඳ දෙය දුන්නේ වසරින් කීයද මිනිසෙක් වීගෙන ඉන්නේ ප්‍රේත ගති මතු කර එලෙසිනේ ප්‍රේතකයක් මතු එලෙසිනි ලැබගෙන දහස් ගණන් වසරින් යති ගෙවමින් අපමණ දුක් අසරණ ලෙස එනවා දුක්ගිනි කැවෙමිනි අසරණ වෙනවා මේ වාගේ භවයේ ගමනක සත යනවා කවුද හොඳක් පවකින් ලබවනවා පව් වැඩ සහ ඉන කතාව මතු කර පව් කෙරු විට එම තැනීම සිහි කර පවට බැඳී හිත එම කරදර කර පවට නමයි මතු පව තුල හිර කර පුරුදු උනොත් පව් වැඩ කර එතන අතරලන්ත බැරි විලසම බැඳුනා කවදා ගොඩට ඒද මේ පව් හැරෙනා පවෙන් පවට හිත ගත යති රැඳිනා කළ පව් ගෙවනට කාලය බැලූ තැන කල්ප ගණන් ගෙව්වත් මදි එම තැන මෙතෙක් දුකට මුල් පව් කඳ ලවමිනේ කුමක් ලබන්නට කෙරුවද හිතමන කීයද වසරින් මේ ලොව ඉන්නේ මොනවද එම කාල සැකසුම ගන්නේ දහස් කෝටි වසරින් ගෙවමින්නේ සතර අපා දුකට නිසැම ගන්නේ මිනිසෙක් ලෙස ලෝ සත ඉපදුන විට මායාවට හිත බැඳලයි සමතට පාපෙට බැඳ බැඳ සත මෙහි කොටු කොට මර මුලා පටලයි හිර කරනට මම මම කියවෙන තන හිත සදති මගේ මාගේ යන දෙයකින් වට කරති මම මාගේ රකින්නට පව් වැඩ කරති පෞකාඩ ගෙවනට තනියම ඇදෙති මමය කියපු කය මෙහි කුණු වෙනවා මගය කියපු සෑම මෙහිම දිරනවා කළ පව් කඳ කිසි අඩුද නොවෙනවා මරණේ පාටන් පාසු පසම ඇදිනවා ලෝකයේ රවටෙන මම මගේ කියවන මේ පව් මුලකට මගගෙන සලසන මෙබඳු තැනක ඉඳ සත මොන විලසින හොඳ වාහු යන්නේද මේ භවයේහි වන මිනිසෙක් ලෙස මට අද ජය ලැබුණා වාසනාවේ පින අද මට ලැබුණා කියන මේ සත මොනේ ලොවකට ඇදිනා පින්ද පවුද සිදු කෙරුවේ හිතුණා පිනෙන් පොදක් අරගෙන සැදු සෑම විට පවෙන් මහත් පරුවත ලෙස නැගුමට මෙවන් මාගක් ගෙන සසරෙහි බැස සිට මුලා ගමන් යති මේ හැම හැම වට ලෝකයේ හොයේ හොයේ කරනම් ගසති හොඳ යයි කිය කිය හොඳ වැඩ කරති හොඳින් තවත් බැඳුනොත් හිත මෙවැති හොඳක් කියන ලොව වෙත උපදවති උපන්නේ කය මරණෙට නියතම වෙත වැහැරුම සමගින වරණය හිමි වෙත හිතන පතන සෑම කිසි ඉටු නොම වෙත මෙබඳු දහම දෙන කුණු කය හටගත හැඩ වැඩ වී උදාමන් ලෙස ඉන්නේ කාටද කුණු කයේ සුවය දෙවන්නේ කොපමණ හැඩමුත් කුණු කය වන්නේ නැසෙන මෙවන් කය කුම හොඳ වන්නේ වැරි මැරෙන කය හැඩ වැඩ කෙරුවට හොඳ ඇති ලක්ෂණ කර කර තැබුවට වැහැරුම මොහොතක් බිඳ අත් හරිනට ඒ කිසිවක් හට බැහැන වැකරනට හැදෙන හැදෙන දෙය වෙනසිලා යනවා හදන හදන දැම දේවන සිනවා මොනවා කිවත් හොඳ හොඳ යයි පනවා කිසිම හොඳක් ලොව තිරද නොවෙනවා මේ මේ දෙය හොඳ හොඳ යයි කීවට මෙහෙම සමාජය මහ හොඳ කීවට වසර ගණන් කර බැලුවොත් ඒවට සියක් වසර කිසි නැත එම කිසි විට හොඳයි කියා මේ ලොව සකසන්නේ සාමයේ ජයගෙන හොඳට ඉඳින්නේ කියපු දෙයක් කෙබඳුද සිහි දෙන්නේ වසර 100ක් නැහැ නව පවතින්නේ හැදු හැදු සෑම දෙයේ බිඳි බිඳි යනවා හිතුලෙස පවතින කිසිදු නොවෙනවා හටගත් සෑම දෙය වෙනසිලා යනවා නොම වෙනසෙන කිසි ලොවේහි නොවෙනවා මේ වාගේ සෑම ලෝ සත කොහි යන්නේ තමන් ගැනම ඇයි නොමම හිතන්නේ හිතුවොත් මේ භව ගමන දකින්නේ භවයේ નિසරුතතු හිතට දැනෙන්නේ දුටුවොත් નિසරුව වැහැරිලා නැසෙනා කවුරුද හොඳ යයි කියුනේ එතන සමලොව වෙනසෙන දහම කිදෙසුනා ඒ ඇත්තයි නුවණට යොමු කෙරුණා පාප කඳ කර පිට ගාගෙන දුවයි භවයට පාප විස මුතු කොට පාප දුක් ගිනි කැවේයි සෑම විට රූපේ හොය වෙනවා මිහිරි නද හොය වෙනවා රසයේ පස යනවා මෝහේ වැඩි වෙන ධම ඉනවා ලෝකයට හොඳගෙන පැසසුම් කළත් කිසි තැන බැඳෙන ලොවේ දුක දෙන මෝහ මගමයි පෙනෙයි බැලූ තැන සුවයි විඳ ගන්නේ ඊතනට හිස නමන්නේ සුවයෙහි බැඳින්නේ සුවය හොය හොය දුක විඳින්නේ දුකමගෙන කවමිනේ දුකෙහි මග සැප කියමින බැඳ බැඳම හිතගෙන දුකම හොයනවා සැපත හිතමින මෙබඳු තතු ලැබුණේ නම් මහා සැප කි කිවුනේ ලැබූ විට එමෙතැනි සැපයි ගන්නට දෙයක් නොඋනේ අති රස රස කියා කියනවා රසයේ කොකියා කා කිය කිය කියා සැවෙව්වොත් සීයක්ම සෝයා වමනයට එත අප්පිරියාව ලෙස වෙත සසයි කිව්වෙම ගත සිත විලෙස වමාරයි සිත බලමු හොඳ කියනා සුවයයි කියපු එතනා සැබුවොත් සැමදිනා එපා විනු නැත්ද සුව එතනා සුවයි හිත රවටත විඳින විට දුකගෙන දෙත දුකට දැන් බැඳ ඇත සුවය හොය හොය ඊතන වෙලි ඇත වෙලුනොත් බැඳී යති දැන් දුක යයි කියා ගති ගැලුම් මෙදා නැති සැපයි කිව් දින හිත බැඳී ඇති සැපයයි හොයාගෙන සදාහට වෙති හිතමින දැඩි ලෙස බැඳීගෙන වාසී සැප විඳ ගන්ට හිතමිනේ සැපය දුක විනේවා හිතූ සුව නොමැති වෙනවා මිසත රැවටිනේවා දුවන්නට බෑ බැඳීනවා ලෝකෙට මිලිසෙත බැඳුනම ගිලිහි අනු නැත අඳ අඳා දුක් වෙත සැපය හොයලා දුකට කොටු වෙත Taman ගැන හිත මැන මේ ටික වුනොත් සමාතින ලැබේ විද සැප තැන ලැබුව අය ලොව කිසිදු නොමෙවිනේ සැපයි හොයාගෙන ලෝකේ දුවනවා දුකයි දුකයි කිය කියම අඬනවා සැපයි කිව්වේ තැන තවම හොයනවා හොයන හොයන තැන දුකෙම විඳිනවා එකක් දෙකක් දුක් ගිනිගෙන දෙන විට සැපක් හොයන ලෙස අසු වෙයි උගුලට එවන් තැනේ හිත ගත බැඳි බැඳි සිට විඳි දුකක් අඬ අඬ දුක මතු කොට මේ වගේ ලෝකෙක මේ හැම හොයලා සැවොම අහිමි කර මැරෙනවා එකලා නොමැත මෝහේ ආවි දුව දුරු කෙරිලා යලි දු හොයයි ලොව සැපතන් කියලා සැපයේ හිතේ ඇතුලෙහි නෙබැඳින්නේ කොයිද ලෝවේ සැප කියලා තියෙන්නේ හිතෙහි බැඳුන දිටු ගතිය ඒතැන්නේ සැපයි සැපයි මෙම ලොසත කියන්නේ ලොවම ලොවාගෙන දුක් ගිනි කනවා මරුණ කයි පාත කොපමණ වෙනවා පොළවේ සියලු පාස පරදවාලනවා එබඳු කයි පාස ලොවට දෙවනවා හඬපු කඳුළු ලෝභවයේහි එන විට මෙසම මුහුදු දිය පරදයි සෑම විට විඳපු දුකක් හද ගිනිගෙන හඬනට භවයේ කොතෙක් වේද සිහි කළ මනසිට මෙකයේති බේනලයේ කැඩි බිඳි යන්නේ මෙහෙම මුහුඳු දිය පරදුලෙසින්නේ විඳුණු කයෙන් පිට උන එලෙයින්නේ අනත භවයේ අපාමනම කියන්නේ මේ ලෝවේ හොයේ හොයේ කන්නට දුන්නි අනත භවයේ සිට නවරස දෙන්නි මේ මහා පොළවෙම දහස් ගුණෙන්නි පමන කවති එම කටකිනි දුන්නේ කටෙන් බඩට රස හොය හොය දීලා බඩෙන් ඉවත මල පහලෙස දාලා කරපු එවන් ගොඩගෙන උපමාලා බැලුව හොතින් මොන වට කරවාලා මේ මහා පුලෙවෙහි පමණද යම් වනේ එවන් දහක් දස දහසක් බරගෙන කටින් කවාලු දෙය සමයයිගෙන කියන්te බෑ අපාමන දුර සසරිනේ එම වන් දුර සසරක සිට ඉන්නේ මොනවාද රස පව ඇතිය කියන්නේ මදි මදි හොය හොය දියව් කියන්නේ ඉඳුරන් පසෙමි ලෙසින් හිතෙන්නේ මේ ඉඳුරන් පස නෙක නෙක විලසින හද හද එයි මහා භවයක අනාතින මොනවාද විඳි දුක අපමණමය වන් දුක් විඳ විඳ යන්නේ කුම හොයමිනේ තරංග කරයි තව රස විඳ ගන්නා හිතම සාදායි ඉදිරිය පතමින්නා අනත සාසරේ රැවටුන එම තැන්නා ඔයයි ඉදිරි කාලේ තවම දුවන්නා ලෝකේ හුයා මොන දේසෙද යන්නේ කවුද හොයා තිර විලසම ඉන්නේ පාප පින්ද සුචාරිතය වඩන්නේ අනුව උපතගෙන එසම මැරෙන්නේ ඉපදුන හැමතැන කයමිය යනවා සුගති දුගති වෙනසක් නොම වෙනවා කවුද අයිති කරු ලෝකෙට පනවා කිසිම කෙනෙක් ලොව තුලෙහි නොවෙනවා හටගත් සෑම දේය බිඳි බිඳි වෙනසෙත මේ බඳු දාම ලොව සෑමතම රජ වෙත කිසියම් කරුණාවක් ඒ රාජුට නැත සවම නාසයි සත දුක් ගිනිගෙන කත අඬ අඬ දුක් ගිනි හද දවමින්නේ තෙලන නමුත් රාජු නැහැන් ඒතා කන්නේ හැදුව හැදුව සෑම විරසක යෙන්නේ දසති වන සාලාති ඔය විලසින්නේ මේ වාගේ ලෝකේක මොන හොඳ හොයලා යනවාද තව තව හිත මතු කරලා තරඟ කරලා ජාතිය දිනවවලා නැද්ද සසරේ අපාමනමනේ එකලා අපමණ වාරද තම පැති ජයගෙන රජකම් සිටුකම් මහ ජය කියමින ලැබුව වාර අපමණ මෙම සසරින බලමු එකක් ඇති රිව විද මෙම දින කාටද ලොව පැවතුමකින් කිසි දින හරි ගියේ හරි කිව්වා මිස සෑමතන මාර මුලා හිත මේවම බදමින ලෝකේත පුර කති තරංගය හොයමින් බුදු මාගේ දුටු විට තරංගය නැත්තේ ලෝකේ හදන වැඩ බොරු බව සත්‍ති දැකගෙන මායාවක හැටි තත්තේ මිදෙන හිතක් තබනවා ලොව පැත්තේ ලෝකිත බැඳුම් නැත ලෝකය නිසරු බව වෙත හටගත් දී බිඳෙත කිසිම කිසිවක් ඉලෙස නොම ඇත ලෝසත හිතන්නේ මාරිති ලෙස ඉන්න මේ සෑම රට ජාති මාරිති ලෙස වන්නේ මේවා සිදු නොවන විට දුක් දැවෙමින් පෞගති පුරෝගෙන යයි බව දුක කන්න රට ජාතිය සෑම හොඳ යයි හිත හදලා එම සෑම සමාජයේ පිරිසක් සහ බැඳිලා ගසමින් මරා මරමින් ගමනක දුවලා කලපව් ගෙවන වද අන් අය සහ එකලා තම කළ පාප අනුනට සැපයට කියත මොනවා කිවත් පව් කඳ තනිවම ගෙවත ඒ පව් ගෙවන විට දුක් කඳ දලු ලවෙත අපමණ දුක් විඳි දුක් ගිනි කඳ කැවෙත තිරිසන් වෙලා උපනොත් පව් කඳ නැගිලා අමු අමු වේම මාස ඉර ඉර කයි ඇදලා බේරෙන සතෙක් ඇත්නම් සියයට දමලා මම අද සක් දෙව් රජින්දුය කිය කිය මහදෙවිවරු ඒ ලෙස ඉන්නේ සක් දෙවි නොම උන කිසිම සතෙක් ලොව කුරා කුඹි ළඟවද දන්නේ එම ලෙස සක් දෙව් වාර දහස් එම කුඹි නමුත් පෙර ලැබෙමින්නේ හිටි අත් බැව් වෙත හිමිකම් කීවනේ කෝවද නෑ සෑම වෙනසෙන්නේ මමද මහා බඹු මහ තේජස් ඇත කියන කෙනා ලොකුවට ඉඳලා හිටියත් මහා ලොකු සතු යයි හිතෙමින් පුරා කූඹි පෙර කල එකලා ඒ බඹ අත් බැව් ලැබූ ආර ගැන දහස්ය දස දහසය කියලා කියනට බැරි තරමට අත් බැව්ගෙන සිට ඇත අද කෝ කොහි සකලා මහරජවරු මහා සක්විති රජවරු කීවත් මහා තනතුරු කියලා එමවන් තතු නොම ගත් සතලුවේ නැත පුරා කුහුඹු අද ඇත එකලා මහදෙව් මහා සක්විති රජ වූ නැති අයද එවන් තැන නැත කියලා අපමණ දිග ඇති සසර ගමනේ සත ඔය සෑම අත් බැවූ ඇත ලබලා මොනවද ඉතිරි උනේ සත හත සිත දෙන්නේ මේකනේ භව ගමන දැන් සිහි කරගන්න කවුරුන් හදන්නේද මෝහෙන් ගිනි ගන්නේ ලෝසත සසර දුවනවා උහි නැගෙමින් තිසන් වගේ තතු නොම දැන සසරේ යති මොන බන කියන්නේද පින්සුව හැර නොයති ලැබුණොත් දාම් හිත අපමණ සිත වැඩෙති බුදුබණ තිබේ ගන්නට එම අයට වෙති බුදුබණ මෙන්න කියමින් මුනිවරු දෙවත නිදාසේ ගන්න හැකි විලසටගෙන සදත කැමැතිම කෙනෙකු හට අරගෙන දුක හැරෙත හැරලන මග තිබේ හැකිනම් එය කරත කරනට බැරි එක හට බන පොවන්ටද බන කිය කියා හිටි අත කුමද වන්ටද ඕනෑ කෙනෙක්ගෙන මිදෙනවා නිවන් සොඳ අරගෙන තනසෙනවා දහමම එයින් වෙද කැමැති කෙනෙක් බන අරගෙන එන්නේ කැමැති කෙනෙක් එම මගමය යන්නේ කැමැති දාට සතයට නැමින්නේ මොනවා කරන්නේද මොහි වැසින්නේ අවිදුව තණ්හා දෙක රජ කළ තැන මොහි නැගෙයි සෑම නිසිතතු වසමින එවිට කොතෙක් බණ කීවත් හිතගෙන ඇහෙන කනක් නැත බැන බැන යතිගෙන ලෝකයේ සත වෙත තරහක් දෙවත ලෝකයේ දිරි නැති කරති කියත බොරුවට දොඩවන හඬ කුයි කියත මොනවා කරන්නද සත දුක ලබත ලෝකය තේරුම් ගන්නට දම්ගෙන දුන්නේ මුනිඳු ඇත දම් එම විලසින නොහිතන සත ලෝකෙට හිත බැඳගෙන යනවා වටින ලොව කිය කිය බැඳෙමින් දහම ලැබෙන සත මහසිත ගන්නේ සතර ආපාදුක සැවොම හරින්නේ දුකට හේතු ආවිදුව වෙනසෙන්නේ නිසරු දහම ඇති ලෝකේ දකින්නේ ලෝකෙට හිත බැඳලු සත යන්නේ මොනවද සත විත අද හමුවන්නේ හොඳයි කියන දෙය නිසත ගන්නේ කවුද එවන් තැන හොඳ දෙය ගන්නේ හටගත් සෑම දෙෙහි වෙනසින්නේ කොහොමද සත හොඳ යයි කියවන්නේ මෙබඳු ලෝක අපි හිත නොබඳින්නේ ධම අනුව දැන ජීවත් වන්නේ පෙර භවයකම මේ කාමය හොඳ කියලා කාමිත බැඳුණු හිතකින් මිනිසෙක් කෙරිලා උපතක් ලැබූ හින්දම මේ කය ලැබිලා කාමයේ සමග ඇත බැඳි බැඳි කය සැදිලා මේ වගේ තිබෙන ලෝකෙට මේ කය මෙන්න දිරනා දිරක දිරකඩ වේවා ඔන්න මැරෙනා දිනක ඕනෑම තැන මැරි යන්නේ හිමිකය තබමි හැකි කිසි දෙයක රේවන්නේ මේ කය මැරෙන්නට පෙර දත් නුවණගෙන සදහම් බලමු ධම් පදයෙහි අරුත දැන වෙනසෙන්නට පෙරදී ගත හැකි නියම තැන දකිනෙමු දහම් පද අරුතය විසඳමින අනියත භවයේ පිනීමේ කයි හැටි දැකලා දුක දෙන දහමේ ගිනි කඳ ඒ ලෙස දැකලා හැම කය નિසරු බව සෑම විලසින් දැකලා අපි හිත මුදමු ලෝකෙට හිත අත හැරලා ආසා කරන්නට වටිනා ලොවක් නැත ආසා බැඳුම් අත හැරගෙන එවත් වත බැඳුමන් නොමැති ගත සිට අපි සකස් වෙත භව ගමනකට වින් පසුවට ඉඩක් නැත ආසාරණ අල්ලන හිත නැත ඉන්නේ නිසරුයි අනියතයි මොනවද අරගන්නේ ඒ වගේ ලෝකේ කොහොමද හරයක් වන්නේ පෙර ඇති මුලාවට මේ භවයේ උපදින්නේ මතුවට බවක් හදනට හැඩයයි කියලා වටිනා දෙයක් මේ ලොව නැති බව දැකලා අතහැර සිටිමු ලෝකෙට වැඳුමන් සකලා මොනවා ලබන්නේද ලොව හොඳ යයි කියලා හටගත් සියලු දේ මොහොතින් බිඳිලා යත බිඳි බිඳි වෙසිර ගොත් සහ මුල වෙනසී යත මේ වගේ ලෝකයක හොඳ යයි කිසිම අතේ හිතගෙන තබන්නට වටිනා ලොවද නැත ඉපදුන නිසා එක උගුලක් සැදිලා තිබේ කන බොන දෙයක් නොම දුන්නොත් බඩට එබේ මඩි කිනි දැවිලි ඇති කර ගිනි දෙවනු ලැබේ එබැවින් හොයා කන්නට අද ඇතිව තිබේ ඇතිවන පිපාසය උසූලනු බැරි වෙන්න මේ කයේ පිපාසය එයි කය දකිමින්න එබැවින් නොබී බැරි වතුරක් දෙවමින්න සනසන්නට වෙනවා කය ඇති තුරු ඔන්න මේ කය කසන විට දුක් ගිනි ඇති වෙනවා පොරිදද කසේ කසා පිළියම් කරවනවා මොනවද කරන්නේ ලෙඩ වැහැරුම දෙනවා වෙහෙසට පිළියමක් ලෙස ඖෂධ දෙනවා ඇතිවන දාඩියද තෙල් කුණුගෙන බැඳිලා ඇතිවන දුක් ගින්න එම තැන් ගැන දැකලා එම කයේ දුරු කළම යුතු වෙති යයි පෙනිලා නාවාසෝ දේවා තබනවා කය මෙකලා ඒ ටික කර නමුත් සීතද උස්න එත ඒවා පෙළන හිඳම තව ඇඳුම දෙත ඇතිවන සීත පින්නද වැසි කුමක් දෙත මේ කය දාහ හීතල විස කරත් දෙත එබැවින් පියසක් යට කයගෙන තබලා මැරෙනා තුරා රකින්වා දුක ගැන හිතලා මොනවද කරන්නේ වැඩකට නැත කියලා ඒ තිබෙනා තුරා තිබෙනවා ඔහි හිතලා ඒ ටික කරලා කාලයේ උහි ගිවා යත තරංගිත පුරයකට අප කිසි නොදී ඇත අප අද නිවි නිවි සැනසෙන ගුණේ වෙත දහමින් දැක තිබේ ආසා හැරී යත ආසා බැඳුම් නැති විට මේ කය හොයනේ මොනවා ලබන්නේද හොඳ යයි තරඟකින පස්පව් සියලු අකුසල් කර කර දුවන ගමනින් වැඩක් නෑ ආසා පොදි බඳින ධාමට අනුව වැටහින මේ ධාම තිබේ වැටුණ නිසා ඒවා නොම හොයනු ලැබේ ඒවට බැඳුණු හිත හිතිවිලි සියලු ඉබේ පාවි ගියා මෙනි සමවත හොඳට ලැබේ කම්පා නොමැති ලෙස හිතගත නිවි යත කම්පා නොමැති තන සමවත වැඩි එත ධාමට අනුව ලෝකයේ ගැන හොයා ඇත දැන් අප වෙතට සැනසුම නම් ළඟා වෙත මෙතුවක් කලක් ලෝකයේ හොඳ හොඳ කියලා ඇලි ඇලි ගැටි ගැටි මහා තරගෙට බැසලා කම්පා වෙවි ගිය බොරු හොර මග දැකලා අපි අද දමා ඇත සෑම ඉවතට ඇදලා දැන් අප හිතාවේ ලෝකයේ සරන්නට වටිනා දෙයක් නැහැ ඒ බව හොඳින් සිත දැකලා තිබේ ධම් නුවණින් ගුණෙන් සිත අපි සංසිඳෙමු බුදු මග දරු ලෙසින් සිත සම වෙත පෙර තිබූ වංක ගතිය අද නැති බව හොඳ හැටි වැටහෙනවා වදනින් පිරිසිදු බවද පෙනෙයි අද නොපිරිසිදුව ඉවතට යනවා සිටිවිලි වල කිසි අපම විතුරු බව නැහැ අද පිවිතුරු බව එනවා මේ ලොව අල්ලෙන සරණ ගතිය නැත පබසර ගුණ හිතේ මතු වෙනවා දහමින් මෙලොව පෙර කිසි කල නුදුටු මිනා දහමක් පෙනී ඇත එමෙතන සුසුදු වනා පෞසා වැරදි ටික ටික අත් හැරමගෙනා පිරිසිදු වෙලා ඇති බව අද පෙනෙති දනා ආසා නොබැඳී විට කම්පා හිතක් නැත පව් වැඩ කර කරා යන්නට ලොවක් නැත පව් වැඩ සියලු අකුසල් අද දුරස් වෙත එම තන පිරිසිදුයි පබසර ගුණත් ඇත හදවත සුපිරිසිදු වී සැනසුම එනවා කය විස නොමැත බුදු සුව කය වෙත තනවා නිදාත් සුවයේ තතු හොඳ හැටි වැටහෙනවා මේ කය සිතද නිදහස නිදහස පනවා මෙතුවක් සසරෙහි ආපු ගින්න නැත නිවි නිවි සැනසෙන බව පෙනුණා කම්පා කරවනේ විසරවා දන්නේත සිටිවිලි සංසිඳි සිඳි නැගුණා බුදු පිය රජේ දුන් දහම් ගුණින් අප සමවත් ගුණයට නැගමිතනා කම්පා නැති බව විත අදපත් වෙමු බුදු සරණයි ධම් සංඝ සරණා සැමතෙම උතුම් විලසට සුවයක් වන්නේ නිදහස් සුවයේ වේවා හද සිත දෙන්නේ සැම වෙත උතුම් ලෙස නිදහස් සුවයෙන්නේ විස නැති වෙවි යන ගුණ මග පෙනී යන්නේ සම අය වෙතට පිරිසි දූ බව වැටහිවා සම අය අවංකයි ධම්මගේ දැක ඒවා හිත පිවිතුරුයි විස ගති හදේ දුරුවා පබසර නිසා කිසි තැන නොම බැඳ වූවා නිදාක් ගුණය වෙත එන ගති සිත එනවා නිදාස සැහැල්ලුව සැම වෙත දැනී යනවා මුහුණට විසර දුක් ගිනි නැත සුව එනවා පෑවුව සඳක් ලෙස මුවසුවගෙන දෙනවා නිදහස් සුවය දැනි දැනි නිදහස දැකලා නිදාසේ සැහැල්ලුව මුළු කය වෙත දැනිලා මෝනට ප්‍රබෝධයේ ගුණ කඳ මතු කෙරිලා අපාද සැනසෙනවත් නිවනට මග ලබලා පාපයට මග නැත පාප බිඳ බිඳ මග යත කෝප විස කිසි නැත කිසිම කම්පා මෙ අප වෙත නැත මුනිඳු සුව ගන්නේ එමගය අප ඉඳින්නේ විසගති දැවින්නේ කයට නැහැ අද විසගෙනෙන්නේ ලෝභව මෙදා නැත ද්වේෂ විස හද තුල නැත මෝහය වසා නැත සැමට බුදු මගේ සුවේගෙන එත මුනිදු වැඩ ඉන්නා විලස සිහි කරවන්නා සමිඳුරුවකින්නා මහා සුදුරත් සුවය එන්නා සමගේ හද පිරියත සුදුසුව කිරණ මතු වෙත සුපිරිසිදු ගති එත කයට කිසි විස කයක් කිසි නැත තිබූ විස නැසීවා සුව කිරණ මතු වේවා කයම සුදු වේවා මුහුණ පිය කරු ලෙස පෙනේවා දාම හිත අරගෙන සනසුම් සුවය මතුවන තනමෝනේ විසවන දෙයක් නැත පැසරයි සමාතිනේ කයට විස බර නැත වේදනා කැක්කුම් නැත කය සංසිඳේනු ඇත සමට නිවනින් මෙපිට සිත නැත ගුණ කඳ වැඩි එත පළවැනි දෑනි ගති එත මූනෙහි විසර නැත සැමට සුදුවන් කිරණ මුව වෙත වට කර සමාතිනා විස කිරණ සුන් කෙරුණා විස හැර සමාතිනා මෙවන් සෙත් සුව කිරණ නැගුණා මුහුණේ පැහැපත් වෙත කය බර කිසිලෙසින් නැත සෑල්ලුව කයේ වෙත සුදු බවට එම සුදින් සෙත දෙත මුනිදු සුදු කිරණා ගලාවිත් සැම අතිනා කය වෙතට වැදුනා කයේ සෑම විස කිරණ දැවුනා සුදු අත තැබුව මෙන මුළු කය සුවය නගමින සැලුව අද දින තිබේ පළවැනි දැහනේ සෑම දැන මේ කයට සුව ඇත බාධක විසර ගිනි නැත නිදහසට හිත එත උතුම් තෙරුවන් දාම් සුව දෙත දාම වැටෙන්නේ ලොව කුමද අල්ලන්නේ තරඟ කරමින්නේ ඉන්ට වටිනා ලොව නොවන්නේ ලෝ සතරවට වෙන්නේ ලෝභය දිසගෙන එන විසර කඳ ගිනි දෙන ලොවට අයිති මෝහේ බැදූ තැන ඉබඳු තැන අප නැත ලොව උපත වූ විලසට ජීවිතේ ගෙවන විට කොහිද බැඳුමක් දහම දැක සිට හද නිවි අනේවා අප බුදු සුවයේ වෙනවා පහස සුවේ දිනේවා උතුම් සමවෙත සුවේ දිනේවා ලෝකේ හොයනෙට නැත ආසාහිතට නිසි නැත නිදහස් සුවය වෙත නගමු පියමන් මුනිඳු ගුණ ඇත මුළු කයේ සුවයේ දෙත විස කිරණ දැවි දැවි යත දම් සුවේ සිසිල එත උතුම් තෙරුවන් සුවෙන් සෙත එත දාහ ගිනි නැත්තේ කිසි විසර කයේ නැත්තේ මේ සුවයේ ඇත්තේ එයින් මුළු සත සුවයේ සත්තේ සමයට සිත කරමින නිදාහක් සුවයේ අද දින අප සැම සියලු දෙන හිතිමු බුදු ගුණ දිවැනි දැහැනින නිකාය බර නැති වෙත මේ කයේ විසර ගිනි නැත සම්බුදු ගුණවත නිදහසෙන් සෑම අයට හිමි වෙත මේ කය වෙත බුදු සුව ගලමින්නේ සමතෙන පිරිසිදු එළිය වැටෙන්නේ කය වටේ විසගිනි කිසිදු නොවන්නේ සම්බුදු ගුණ සිත සමත දුවන්නේ ගුණ කඳකින් වැඩි වැඩි එන විලසින කිසිම තැනක නැත දුක විස කරවන පෑදී පෑදී බුදු සුවයට නැමෙමින සවොම සිටිති පිරිසිදු කළ සිතකින මේ සිත තුල විස ගති නැත ගන්නේ ලෝකේ හොයන්තනේ සත පොර කන්නේ හොරෙන් මිදුන අපේ නිදහසේ ඉන්නේ නිදහසකට බුදු සුවය ඇදෙන්නේ සම්බුදු සුවසෙත සෑම වෙත ඇදිලා සෑමට මේ මහා සුවසෙත ලැබිලා දාහ විසර ගිනි සෑම දුරු කෙරිලා මුළු කයේ වට සුවයක් යති මෙකලා සුවෙන් වටව නිදහස් ගුණ සිත වෙත මෙවන් කයේ බල පවතිති සිත දෙත එවන් ගුණේ වෙත ආමේ සෑම අත උතුම් මහතුන් වැනි සුව දැහැ නැත සුවැති දැහැන සෑම අය වෙත ඒවා කයට බරක් වෙහෙසක් නොම වේවා සුදු බුදු රැත් කඳ වටම හමාවා සෑම අය තුන් වැනි දැහැනි සිටීවා සම්බුදු පිය රජින්දුගේ ගුණ කියලා එබඳු උතුම් ගුණ කඳ වෙත නමලා මේ කය වට මහා ඉලි කඳ දැකලා තෙවැනි දැහැනේ සිට නිදහස බලලා තව තව දුර කය නිදහස් කරනෙමි හිතගෙන සිහි කළ යුතුය තතු සෙත එමි අරගෙන බුදු ගුණ කඳ සහ සැමමිමි දුරලාමු බුදු ගුණ මගගෙන එම දැමි සම්බුදු රජින්දුන් ළඟ වැඩ ඉන්නා සෞකල විලසය අප සැම ඉන්නා ඇලුම් ගැටුම් කිසි හදෙහි නොවන්නා බුදු ගුණ සමවතේ සුවයක වන්නා මේ මහා සුවසිත මතුම කෙරේවා සැමතෙම ගුණ කඳ සිසිල දේවාවා කරන කියන දෙය හරද නොවූවා අපි අද මිදෙනෙමු දහමම ඌවා දාමට අනුවගෙන අප අද සිතන්නේ මේ කය මොටද අඟ පසඟින් තබන්නේ අතපය ඔළුවගෙන මොන දෙස දුවන්නේ ලෝකය විඳින්ට නෙමේ අපි හැදෙන්නේ අල්ලා දුවලා බදමින් අරගෙන ගන්න අතපය සදා ඇත බවයෙහි සරවන්නේ ඒවා හොය හොයා රසයයි ගෙන කන්නේ ඇස කන නාස ඉඳුරන් වෙන් කරමින්නේ සැදු මේ ලෝකයේ මේ ටික විඳිමි කියා ගත්න අදහසට ඉඳුරන් පස මෙලෙස ගියා දැන් අපි හොයන්නේ නැතපත් රසය හොයා නිවනෙන් මෙපිට හිත තබනට තැනක් නැත කරනට කියන්නට ඉන් පිට දෙයක් නැත මේ වැටහුම නිසා සමවත් ගුණෙත් ඇත සමතම උතුම් සිව් දැහනෙහි සිතත් වෙත අංග පසඟ කිසි නැත සුදු පිරි සිදුව එලි ඇත නිවන සිහියට එත කිසිම ලෝකෙක නොබැඳී සිට වෙත ධම්මගේ හොයනා සත වෙතට සිත කෙරේනා මග දෙමු හිත මිනා උමද ඒවත් නොබැඳී ඉතිනා හිතෝ පැතු දහම්ගෙන බැලුවොත් හරය විමසන નિસારૂලෝව තතුගෙන දකින්නට හැක දහම සමගින ලොවට හිත නොබාඳිත සෑම දින එළිය කඳ වෙත සෑම තැන එළිය යත කිසිම අඳුරක් කිසි අහල නැත සිව් දැහැනගෙන ඇත පිරිසිදු බවට සැමෙත සුපිරිසිදු ගුණ සිත මහා නුවණක් ලබයි සැම අත ලෝකමනින්නට නැහැ අපි යන්නේ ලෝකේ දහම දැන සංවර වන්නේ ලෝකේ නොසෝයා යන හිත කොහි වන්නේ අතරමි දෙන තන දහම දකින්නේ අල්ලාගෙන ලෝකෙත හිත බැඳලා ඇලෙන ගැටෙන ගති සමදුරු කරලා මේ මහසෙත් සුවයම සිහි කරලා ලැබුවොත් සිත මොනදී විද එකලා ඇලුම් ගැටුම් සෑම කය දුරු කර ඇත උතුම් ලෙසින් බුදු මග සිතගෙන ඇත බැඳුම් නොමැති තැන ලෝකෙට රැඳී නැත උතුම් ලෙසින් මහා එලි කඳ ලෙස ඇත ලෝකයේ අතහැර හැර සත යන්නේ ලෝකේ නොබැඳි ගුණයෙනි පවසන්නේ නිසරු ලෝවක නැහැ හිතිනි බැඳින්නේ හද පිරිසි දුකර සුදුව තබන්නේ හැමතැන එක එලි කඳ ලෙස දැකලා පිරිසිදු කෙරුවෙමු හිත සුදු කරලා කය නැති ලෙස එලි කඳ කය කියලා දැනුම හිතයි දෙක ඇතමතු කෙරිලා හිතගත යන දෙක මෙතන පෙනෙනවා මේ දෙක හේතුවේ ඵලයම වෙනවා හේතු නිසා ඵලයම සැකසෙනවා මෙතන එළිය ඔය ඵලයම වෙනවා නිදාස නිදාස කිය කිය ආවා බැඳුම් සියලු අත හැර හැර පෑවා එනමුදු අත මොනවද තතු කීවා එළිය කඳක් ලෙස කය මෙම ඌවා මෙම වන් එළි කඳේ හැටි සිහි කරගෙන බැලුවොත් මොහොතින් මොහොතම ඇතිවන හේතු නිසා මාතු කර ජීවිත එන දිවි රූපය ඇත මතු වී බින්දී යන්නේ මතු වන මතු වන රූපය බිඳෙති බිඳෙන බිඳෙන විට යලි සකසවති මෙබඳු දහම බුදු මග හෙලි කරති ලෝකේ බැඳෙන හිත දැන් මෙහි නොවේති ආසාවට බැඳී හිත් ගති නැත්තේ සැමටම මේ සුවසෙතමය ඇත්ති සැමට බුදුන් ගුණ කඳ සිහිගත්ති උතුම් බුදුන් දෙසූදම් ඇත සත්ති හටගත් එලි රුවේ නිතර බින්දිනවා පවතින හේතුව නැවත හදනවා හිතද එසේ හැදි හැදි බිඳි යනවා ඉතිරි වන්ට දෙය ලොවේහි නොවෙනවා හටගත් දේ ඔහි බිඳි බිඳි යනු ඇත එබඳු දෙයක් යලි යලි තව සත දෙත හදන හදන දෙය බිඳි බිඳි වෙනසෙත එබඳු ලෝවක මොනවද හොඳ කියවත හටගත් සෑම දෙයේ බිඳි බිඳි යනවා කිසිවක් ඉතිරිය එතන නොවෙනවා හිතයයි කීවත් වෙනස දකින්නවා හටගෙන බිඳි බිඳි ගෙවි ගෙවි යනවා ගෙවෙන දෙයක් දුටු විට එම විලසින බැඳෙන දෙයක් නැති බුදු සුව දහමින සියලු විසත් දුරු කරගෙන සෑමතන සුවය සාදත්වා බුදු සුව වැඩගෙන සමහටගත් දෙය වෙනසෙන හින්දා හොඳය කිවත් හොඳ යයි හිත බන්දා පවතින දෙයකට හොඳ හොඳ කැන්දා සබන දෙයක් නැත වෙනසෙති මන්දා දැන් අපි හටගෙන වෙනසෙන ලොව දැන අතර මිදුනේ නිසා රුව දැක සෑම තැන හොඳය කියා ආවත් හොඳ හොයමින් එතන වැනසී යති ඒ ලෙසම වෙමින් සමතෙම මේ ගුණ සුවය පෙනීවා හිතට ගතට ඇති බැඳුම නොවේවා අතහැර මිදුමම සිහියට ඒවා සෑම අත හැර සත දුකිනි මිදේවා සෑම වෙත මේ බුදු සුවගෙන තබලා අතහැර මිදු නම අරමුණු නොදීලා සැමටම නිවනෙහි නිදහස පෙනීලා සැනසුම ඇති වෙත නිවනම දැකලා අතහැර මිදු නම දුක් ගිනිගෙන දෙන හිතද ගතද සහ සැම නැත පවතින අතහැරු නම පවතින සැම දුක හෙන දුරුම කෙරෙති දකිනෙමු බුදු දහමින සැම ලෙස සැම දුක් ගිනි දුරු වේවා අරිහත් ඵල සුව සැමට පෙනීවා ලොව කිසි තැන හිත ගතද නොදේවා හිතගත නොබැඳම නිවන දකීවා අතහැර මිදුනම નિසරුව දැකලා යලි යලි නොබැඳෙමි කිසි දින කියලා සීකර බුදු ගුණ සරණම දැකලා අපි ආද නිදෙනෙමු මගඵල ලැබලා දැන් ඵලද මගඵල සැම වේවා මේ භව දුක් ගිනි සැමගෙනි වේවා මතු දුක් ගිනි නැති නිවන දකීවා සමදින නිවනෙහි සුවය ලබාවා සමදුක් ගිනි පෙර කල ග්‍රැනි තිබුණා ඒ ගිනි කඳ පෙනී පෙනි දැන් නිවුණා නිවුන විටදී නිවනය වැටහෙවුණා සාමුල නිවුණම නිවනයි කිවුණා ඒ බුදු මගේ අද සැමට දැනීවා මගපල සැහැනද හොඳට සිටීවා එම මගපල කිසි දුකද නොදීවා සැමට මේ සදහම් දැහැන ලැබීවා මතුවට කිසි දින විස නැති විලසිනේ හිතන විටදි දෙම සමතන දකිමින හැමතැන දැක දැක ධම් රස අරගෙන සතට දේවා යහපතගෙන සලසන මේ සිත සෑම අය වෙතම ලැබේවා මහගුණ දැහැනෙහි සුවය සැදීවා කිසිවෙකුට කිසි අඩුද නොවේවා තෙරුවන් සරණිනි සුවය සැදීවා යන එන කියවන කරවන සමදන එම සෑම ලෙස දුන් ගුණ කඳ සිතමින ඒතන මේ මහා ගුණයෙනි ගෙන දෙන්නේ ධාම තැබුවේ සත් ගුණයෙනි හොබවන ලෝකේ බැඳුම් හිත් එහි අද නැත්තේ විදහැරියෙමු ධම් ගුණගෙන තත්ති මෙතෙන් පාටන් නිවනට නැමු චිත්තේ ධාම දකින්නු ඇත ධම් ගුණ පැත්තේ දැනට සමවැද සුවයෙහි වේවා මර විතර කිසි ආල නොදේවා ඒ සම සුවයෙනි සුවය ලැබේවා සමතම නිවනද සුවය සැදේවා බුදු පිය රජින්දුන් ළඟ ඇති විලසිනේ සිහි කරමි මහා සෙත් මග දකිමින නිවන් සුවය දැක අරිහත් ඵල දෙන ධම දුටුවේ අද ධම් රස මගකින් සමතෙම මේ මහා සිතම ලැබේවා සමතෙම බුදු සුව සුවය සැදීවා මගඵල ලැබූ සත දුකද මුදාවා සමවත් ධම් නැන නුවණ ලැබීවා දැන් සුවය ලැබ එම සැම විලසින විබඳුම අත් බැවේ නිවනට යන තැන වනතුරු නිදහත් සුවයෙහි පිහිටන දැන ලැබේවා සැමතම නිසිතන කම්පා කිසි හදවතක නොවේවා දැන් සුවය කිසි නොකඩි නැගේවා බුදුදම් සංග සුව දැන පිනේවා බුදුදරු සුවගෙන නිවන ලබාවා මේ සෑම අද මේ වනතුරු හිතලා සිහි කරලෝ දම් දුක ගැන දැකලා අතහැර මිදි මිදි ආහැටි හිතලා නිතර සිතනු මැන දහමම දැකලා සැමතෙම මේ දම් සෙත හිමි වේවා සැමටම සැම දැද හැමම ලැබේවා දැන් සුවයගෙන සුවය ලැබේවා සැමටම නිවනින් සිතම සැදීවා හැමතැන මේ හිතමින් මතු කරීලා Taman වැඩුව මග නිති නිති හිතලා යහපත් ගුණ මග දම් සුව ලැබලා සමතම සමවත විවාසකලා බුදු දම් සංග යන තෙරුවන් පුදමින දුගිනි දෙන මෙම සමගිනි හරිමින දහම සුවයගෙන විහිදුව සැමපින පතුර මු සෑම සතටම සෙත දෙවමින් කිසියම් නොදැනුම් කිසිදු නොවේවා හිතගත කිසිකම් පාද නොවේවා දැනුමද සමවත හොඳට තිබේවා සැමටම බුදු සෙත් සුවය ලැබේවා